එතකොට හඳුරන්නේ දැන් රහතන් වහන්සේ නමක් ගත්තොත් උන්වහන්සේ හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරයෙන්ද නෙමෙයි රහතන් වහන්සේට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවද නැද්ද කියන එක ගැටලුවක් නෙමෙයි ඇයිද උන්වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් හිටියත් නොහිටියත් උන්වහන්සේට මතු වෙන්න ක්ලේශයක් නැහැ දැන් අහෝසි කරලා ඉවරයි දැන් මේ කෙලෙස් යන පුද්ගලයාට යෝනිසෝ මනසිකාරයෙන් හිටිය නැත්නම් යට තියෙනවා ඇවිස්සෙනවා දැන් රොන් මඩ මිදිලා තියෙන භාජනයක අපි ඒක හෙලවුනොත් ඒකේ මඩ ටික ඇවිස්සෙනවා. ඒ මඩ ටික ඇවිස්සුනේ හෙලවුණු නිසායි කියලායි අපිට පේන්නේ නෑ. හෙලවුණු නිසාත් නෙමෙයි මඩ තිබිච්ච නිසා. දැන් හෙලවුණු නිසා නම් වතුර බොර වෙන්නේ. දැන් ওই පානීය ජලයේ බෝතලයක් අරගෙන අපි කොච්චර හෙලෙව්වත් හෙලවෙනවා. හැබැයි මඩ වෙන්නේ නෑ. රහතන් වහන්සේගේ මනස ඒ වගේ. උන්වහන්සේගේ මනස හෙලෙව්වොත් හෙලවෙනවා. හැබැයි බොර වෙන්නේ නෑ. කිලුට වෙන්නේ නෑ. අපවිත්‍ර වෙන්නේ. ඇයි? ඒ අපවිත්‍ර වෙන මූල සාධක සහ මුලින්ම අයින් කරලා ඉතින් අපි තාම මේ ටික පෙරලා අයින් කරලා නැති නිසා කැළඹුණොත් මේක ඇවිස්සෙනවා. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම නිවන දක්වා තමයි යෝනිසමනස. එතනින් එහාට යෝනිසමනසිකාරය ඇති උපයෝගීතාවයක් නැහැ. ඒක තිබුණත් එකයි නැතත් එකයි. එතනින් කතං කරණීය. කල කල යුතු දේ කළා. නාපරං ඉත්තත්තාය. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඒ නිසා ප්‍රඥාව, සද්ධාව, බෝධිපාක්ෂික ධර්ම මේ සියල්ලෙහි උපයෝගීතාවයේ තියෙන්නේ අරහත් මාර්ගඥානය දක්වා පමණයි. එතනින් එහාට සියල්ල හුදෙක් සංස්කාර ධර්ම විතරයි. තව ඊට සම්බන්ධ පොඩි දෙයක් අහගන්න තියෙනවා හම්බුනේ අර අපමාදෝ අමදපදන් කියලා ගාතාවක් තියෙනවා ඒකේ අපමාදෝ කියලා කියන්නේ මේ ඔය වගේ ඊට සම්බන්ධ දෙයක්ද නැත්නම් නිවනට ප්‍රමා වීමද ඇත්තටම එතන අප්‍රමාදී බව කියලා කියන්නේ සිහියෙන් යුක්ත බව. ඒ කියන්නේ මේ සිහිය විසින් තමයි අපිට නිවන සිහි කරලා දෙන්නේ. අකුසලයේ තියෙන බරපතලකම සිහි කරලා දෙන්න. දැන් මගේ හිතේ අකුසලයක් උපන්නා කියන බව සිහි කරලා දෙන්න. ඒතර ඒ සිහිය නැති වෙච්ච ගමන් අපි පංචකාමේහි සහ අකුසලයේහි යෙදෙනවා. එතකොට එතනත්තාට ඒක ප්‍රමාදය. එතන ප්‍රමාද කියන්නේ මේ කාලය පහුවීම කියන අර්ථය නෙමෙයි. කාලය පහුවීම කියන අර්ථය නෙමෙයි. සති සම්පජඤ්ඤේ යුක්ත බව. ඒතර සති සම්පජඤ්ඤේ යුක්ත වෙච්ච පමණටයි ඒතනත්තාට නිවන ස්පර්ශ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. එහෙම නැති හැම මොහොතකම ඒතනත්තා පංචකාමේහි සහ අකුසල ධර්මයේහි යෙදෙනවා. ඒක තමයි බුදුදහමේ ප්‍රමාදී බව හැටියට හඳුන්වන්නේ. උපන්තර බොහොම පිං හොඳ පැහැදිලි කිරීමක්. හොඳයි.